ඇත්තටම දරුසිරිගම්ගේ සූරීන්ගේ ගී අතරත් මෙය විශේෂිත ගීයක් හැටියට තමයි සැලකෙන්නේ. දැන් විශාරදානන්ද මාලිනී මේ ගීතේ ගායනා කරේ අස ඉසුරු චිත්‍රපටයේට ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතය නිර්මාණය කළේ. දැන් ප්‍රේමසිරි කේමදාස කියන සංගීතවේදියා නිතර කියපු දෙයක් තමයි ගීත නිබන්ධකෙක් කවියක් හැටියට විවිධ විරිත් ඔස්සේ ලියන පදමාලාවක් කඩා බිඳ දෙවිය යුතුයි කියලා සංගීතඥයා. ඔහු අර ගීත නිබන්ධකයා අනුගමනය කරපු ආකෘතියේම රැඳුනොත් ඔහු ගීත රචකයාගේ කොටු ඇතුළෙම ඉන්නවා ඒක නිසා සංගීතඥයාගේ අනන්‍යතාව මතු කළ හැක්කේ මේ ඔහුගේ ගීත ආකෘතිය කඩාබිඳ නැවත සකස් කිරීමෙන් කියලා. විශාරද ජයන්ත අරවින්ද ඔබ මේ කියනකට එකඟ වෙනවා. දැන් මේ ගීතය කිසියම් විදිහක එවැනි මූලික ආකෘතිය බිඳගෙන ගිය ස්වරූපයක් අපිට පේනවා. ඔබ සංගීතඥයෙක් හැටියට කොහොමද හිතන්නේ මේ කවියෙකු ගීත නිබන්ධකයෙකු ලියන මූලික ආකෘතිය සංගීතඥයෙකු බිඳ හෙළිය යුතුද නැත්නම් ඒ තුල රැඳිය යුතුද ඒකේ මාතෘකාව අනුව අනුරකකයාට අනන්‍යතාවයක් එලි දැක්වෙන විදිහට යට නිර්මාණය කරන්න පුළුවන් මම හිතන්නේ මෙතන රොබර්ට් කිව්වා වගේ පෙන්සිල් කේන්දාස්ලන්ගේ ඒ ගුණය හොඳට එතුමා අතින් ඉබේටම හරි රැකලා තියෙනවා මොකද අම්මා වරුණේ ගුවන් බොහොම කෙටි වචනයක් නමුත් ඒක හරියට ඇදලා ඇදලා බදලා ගයන්න කේන්දාසෙන් සකස් කළා ඉතින් මේකෙන් පේනවා අනිත් එක මේ මේ බොහොම ඒකාකාරී ගතියට දාලා තිබුණාට ඒ මාතෘකාවට ඒ වග අම්මා වරුන් ගැන කියන මාතෘකාවට හරියට ගැලපෙනවා මේ ශාන්තිකර විදියට මේ ඇහෙන ශුමේ මේ තනුව ඊටාම මේ පද රචනාවට අපූර්වයි. ඔව් මේ තවත් ගීතයක් ධම්ශ්‍රී ගමගේ සූරින්ගේ පදමාලාවක් මෙයත් චිත්‍රපටයකට නිර්මාණය කරපු ගීතයක්. මෙයත් කිසියම් සුවිශේෂී නාදමාලාවක් තුල නිර්මාණය වෙච්ච එකක් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. う කර්මාන්ත සංඛ්‍යාවක් යොදාගෙන ප්‍රේම ගීතවලට සංගීතය නිර්මාණය වෙච්ච අවධියක මේ සනසන කුතුහලද චිත්‍රපටයේට මේ ගීතය නිර්මාණය කරන කේමදාසයන් ඉතාම අවම සංගීත භාණ්ඩ යොදාගෙන බොහොම නිකන් සිව්මෙලිය ආදරයේ සිනිඳු බව, ස්නිগ্ধ බව, මුදු බව ප්‍රකාශ වෙන විදිහේ අමුතුම ආරක ගීයක් නිර්මාණය කරනවා. මෙතන අපේ මේ චිත්‍රපටවල ආපු මේ පෙම් ගී අතරේ මෙය ඊටාම අමුත්තක් ඇති කරපු ගීතයක්. මේ චිත්‍රපටයේ සංගීතය ගැනත් මට මතකයි ආචාර්ය ශ්‍රී ගුණසිංහ මේ සංගීතය මෙහි තේමා සංගීතය ගැන කතා කරන ගමන් ඔහු කිව්වා සිංහල සිනමාවේ පළමු වරට හොඳ තේමා සංගීතයක් දුටුවේ ඇහුවේ සංස්මෘතික චිත්‍රපටය කියලා මම හිතන්නේ කේමදාසයන්ගේ ගමනට ආචාර්ය ශ්‍රී ගුණසිංහගේ ඒ සහතිකය ලොකු උපකාරයක් උදව්වක් වුණා. විශාරද අරවින්ද ඔබ කොහොමද ඔබ මේ ಭಾರತೀಯ සංගීතයේ ලොකු දැනුමක් ඇති කෙනෙක් හැටියට ඔබ මේ ගීතය දකින්නේ කොහොමද? මේ ඇත්තටම මේ ඊට ඉස්සෙල්ලා මම කියන්නේ කැමති මේ සුලං කුරුල්ලෝ ගැන උපමාවට මම මුලින් අකමැති වෙලා හිටියා. මේ කාලයක් අහනකොට අකමැති කැමැත්ත බවට පත් වෙනවා. එහෙම වෙන්න පුළුවන් නේද? වෙන්න පුළුවන්. ඔව්. ඉතින් මේ මේ ඇත්තටම මේ ගීත තනුව අහනකොට මට පේනවා තේන්නේ හැමතිස්සෙම මේ කේන්දාසන්ගේ අනන්‍යතාවය. මේක කෙලින්ම බටහිර සංගීතයක් නෙමෙයි. ಭಾರತೀಯ සංගීතයක් නෙමෙයි. ඒ අතර විනිවිද යන්න පුළුවන් කමක් මේ කේන්දාසන්ට තිබුණා. හොඳම උදාහරණයක් මේක. ඔව් මම හිතන්නේ කේන්දාසයන්ගේ ගී මග සාධාරණ කොට මේ ගීතයත් සංදිස්ථානයක් හැටියට අපිට පෙන්වා දෙන්න පුළුවන්. මේ ඊළඟ ගීතය මේ ගීතයත් ඊටාම අලුත් තැනක නිර්මාණය වුණ එකක් හැටියට තමයි අපි දකින්නේ. ඒ ගීතය ගායනා කළේ සුනිල් ඉදිරිසිංහ. ඒ ගීතය සංගීතවත් කරේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස හුලවාලි චිත්‍රපටයෙන්. මේක කිසියම් වාර්ගික සමාජ කොටසක් ගැන නිර්මාණය වෙච්ච චිත්‍රපට කතාවක් ගාමිණී ෆොන්සේක සුනිතා අබේසේකර වගේම ටෝනි රන්සිංහ රංගපෑවා. මේ හුලවාලි ස්ත්‍රිය ගාමිණී ෆොන්සේකාට අයිති වෙන්න ගිහිල්ලා ඊට පස්සේ ඔහුට අහිමි වෙලා වෙනත් කෙනෙකුට හිමි වෙනවා. ඒක නිසා තමයි ඔහු කියන්නේ උඹේ කරට රිදී පොටක් පනදන්න බලා හිටිය සුභාග් පිළිබඳ බලාපොරොත්තු සුන් වෙලා රිදී පොටක් කරලන්නට වරම් නැතුව ගියා. මේක ඊටාම සංවේගී මේ සාමාන්‍ය චිත්‍රපට ප්‍රේක්ෂකයා දැඩි කම්පනයකට පත් කරන අවස්ථාවක් වෙනවා. මොකද ඔහු ඒ කුලවාලි ස්ත්‍රිය සුභාව බාර දෙනවා ඒ ආතර පැටලවිලට ලක් වෙච්ච තවත් කෙනෙකුට. ඉතින් මේ අවස්ථාවේ තමයි මේ ගීතය ගායනා වෙන්නේ චිත්‍රපටයේට ඒ අවස්ථාවට ගැලපෙන්න තමයි ඔහු පද රචනා කරන්නේ දරුශ්‍රී ගමගේ. ඒ වගේම මේ තනු නිර්මාණය කරන්නේ ඒ අවස්ථාවට ගැලපෙන විදිහට. විශාරද අරවින්ද කියන්නේ මේ ගීතය ඇතුලේ ඔබ දකින්නේ කොහොමද මේ මේ මේ වාර්ගික එක්තරා සමාජයක් ඇතුලේ සිද්ධ වෙන කතාවක් නිසා මට පෙන්නේ කේමදාසයන් තමන්ගේ අර බටහිර සංගීත ආරට විහිදලා විසිරලා යන්නේ නැති බවක් තමයි මට හැඟෙන්නේ. ඔබට ඊට වඩා සවිස්තරාත්මක යමක් කියන්න පුළුවන් වෙයි. ඒකසම විස්තර කරන්න පුළුවන්. සංගීත කණ්ඩ යොදලා තිබ්බ ආකාරය පුදුමාකාරයි. අර සිතාරක මේ පස්මෙන් තියාගෙන අර බට ඔබතුමාගේ වගේ අර බටහිර ආරත් එක්ක එකතු කරගෙන හරියට මේ දෙක අතර පෙර දිග අපර දිග අතරින් ඉඳලා නිර්මාණය කළා තියෙනවා. ඔකෙන්දාසෙන් මම හිතන්නේ කියපු දෙයක් තමයි මේ බටහිර සංගීතයේ ආభాසය අපේ ලැබිය යුතුයි කියන එක. හැබැයි ඒ ලැබිය යුතුයි කියලා කියපු කියමන ඇතම් අය හරියට භාවිත කරේ නැහැ. ඒ අය ඇතම් වෙලාවට ඒ බටහිර ආර පමණ ඉක්මවා පදම ඉක්මවා භාවිත කිරීමෙන් ඒ යම් යම් තැන් වලට අවශ්‍ය අවශ්‍ය පරිසරය නිර්මාණය වුණේ නැහැ. ඒකම ශ්‍රීමාවන් තුළ හිටියා. ඒක තමයි ඔහුගේ සාර්ථකත්වය. මම හිතන්නේ ධර්මශ්‍රී ගමගේ ගීත නිබන්ධකයාගේ ගීත පදනම් කරගෙන අපි අද සාකච්ඡා කරේ ඔහුගේ පදමාලා පිළිබඳව. ඒහා බැඳී අපිට කතා කරන්න සිද්ධ වුණා. ඔහුගේ මේ ගීත රාශියක්ම සංගීතවත් කරපු ආචාර්ය ප්‍රේමශ්‍රී කේමදාසයන් ගැන. මම හිතනවා ඔබට හිතන්න යමක් අපේ මේ කතිකාවෙන් ඔබේ හිතට වැටුණායි කියලා. ගියේ මෙහිදීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවිත තාක්ෂණික දායකත්වය නදීරා මනම්පේරි නිෂ්පාදනය සුරිකා පෙරේරා